අද සද්ධර්ම දේශනාව සිදු කරන්නේ කැලණිය වේබැඳුව ශ්‍රී නාගරුක්කාරාම පුරාණ විහාරාධිකාරී රන්මුතුගල ජාතික භික්ෂු අධ්‍යාපන ආයතන මහපිරිවෙනේ පරිවේනාධිපති කැලණිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේකකාධිකාරී යුරේසියානු සරසවියේ කතිකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිතුක පූජ්‍ය දෙහිපේ චන්දවිමල හිමි Thank you.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 සුභාසිතා හෝති තී ගෞරවනීය වන්දනීය පූජනීය මහා සංගරුවණින් අවස්ථරයි වාසනාවන්ත කාරුණික පින්වත් මුස්සේ සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ පංචක නිපාතය කියනකොටම අංගුත්තර නිකාය කියනකොටම ඔබට බන අහලා පුරුද්දක් තියෙන නැත්නම් විදිහට යම්කිසි අදහසක් එනවා. ඔව් ඒක හරි. අංගුත්තර නිකාය නම් අංග 90 ධර්මය කොටස් කරලා දක්වලා තියෙනවා. පංචක නිපාතය නම් අංග කීයක්ද කියන එක ඔබට ඒ තුලින්ම වැටහෙනවා. එතකොට මෙතන පංචක නිපාතයේ අංග පහක් තියෙනවා. මේ දේශනාවේ නම තමයි සුභාසිත වාචා. සුභාසිත වාචා සූත්‍රය. එතකොට ඔබට මේ පිළිබඳවත් යම්කිසි අවබෝධයක් වැටහීමක් එනවා නාම මාත්‍රෙම්ම සුභාසිත කියලා කියන්නේ යහපත් දුබ්බාසිත කියලා කියන්නේ අයහපත් වචනය සුභාසිත කියලා කියන්නේ සුභාසිත වාචා යහපත් වචනය සුභාසිත වචනයක් වෙන්නේ කොහොමද කියන එකයි මේ දේශනාව තුලදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පංචහි භික්ඛවේ අංගේහි සමන්නාගතෝ වාචා සුභාසිතා හෝති මහණෙනි අංග පහකින් යුක්ත වූ වචනය සුභාසිත වෙනවා ලෝකයේ වචන කොච්චර තිබ්බත් ඒවා සුභාසිත වෙන්නේ නැහැ. සුභාසිත වෙන්න නම් කාරණා පහකින් සම්පූර්ණ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුලදී මනාව පැහැදිලි කරනවා. ඒ වගේම තව දුරටත් මේ ගැන සඳහන් කරනවා නෝ දුබ්භාසිතා අනවජ්ජාච අනනුවජ්ජාච විඤ්ඤුත් විඤ්ඤෝනා නොමනාකොට කියවමක් නොවේ ඒ සුභාසිත වාචාව නැත්නම් සුභාසිත වචනය නොමනා කොට කියවමක් නොවේ නිවැරදි එකක්මයි. නුවණැත්තන් විසින් දරහන්නේ නැති එකක්. මේ සුභාසිත වචනය අපිට මේ දේශනාව තුළදී මුලින්ම විග්‍රහයක් කරනවා මේක නොමනා කොට කියපු එකක් නෙවෙයි. මනා කොට කියන එකක්. ඒ වගේම නිවැරදිම එකක්. සුභාසිත වචනේ කියලා කියන්නේ. නුවණැත්තන් විසින් ගරහන්නේ නැති දෙයට තමයි සුභාසිත කියලා කියන්නේ. දැන් නුවණැත්තන් විසින් ගරහන්නේ නැහැ. හැබැයි නුවණ නැති අය සුභාසිත වචනයටත් ගරහන අවස්ථා එන්න පුළුවන්. හැබැයි ඒක තේරුම් ගන්න ඕනේ ගරහන්නේ කවුද කියලා. නුවණැති අය ගරහන්නේ නැති වුණාට නුවණ නැති අය ගරහනවා. මෙන්න මේ කියන ගුණයෙන් යුක්ත සුභාසිත වචනය කාරණා පහකින් තමයි ඒ සුභාසිත වෙන්නේ. මොනවද? කාලේනච භාසිතා හෝති සුදුසු කල්හිද කියන්නේ වේ. දැන් සුභාසිත වචනය කියලා කියන්නේ අපි කියන්නේ කනට මිහිරි වචනය කියලානේ. හොඳ වචන කියලානේ. හැබැයි හොඳ දේ වුණත් මිහිරි දේ වුණත් සුදුසු කාලයේදී කිව්වොත් තමයි ඒක සුභාසිත වෙන්නේ. මේ සමහරක් වෙලාවට අපි ඇතැම් අයට අවවාද දෙනවා. අවවාද දෙනකොට ඒ අවවාදය දිය යුතු කාලයේදී නෙවෙයි දෙන්නේ. එයා නොමග ගිහිල්ලා එයාට හොඳ නරක තේරුම් ගන්න බැරි කාලයකදී අවවාද දෙනවා. එතකොට එයාට ඒක දැනෙන්නේ සුභාසිත වචනයක් නෙවෙයි. එයාට ඒක දැනෙන්නේ එයාට කරන අපහාසයක්, එහෙම නැත්නම් එයාට කරන පීඩාවක් විදියට. ඔය අම්මලා තාත්තලා ගොඩාක් ඔය தত্ত্বය තුල අත්විඳිනවා. එතෙන් වෙලාවට පුංචි කාලේ දරුවෝ වැරදි දේවල් කරනකොට ඒ වෙලාව තුල අනේ පොඩි මේ කියලා ඒ ගැන නොසලකා හරිනවා. ඒ වගේම සමහරක් වෙලාවට අම්මා තාත්තා දෙන්න ඒව වහනවා අනිත් අයට දැනෙනවා කියලා. එහෙම නැත්නම් සමහර වෙලාවට තාත්තට අහුවෙන්නේ නැති වෙන්නට අම්මා ඒව බාල කරනවා. එච්චර දෙයක් නෙවෙයි ඒ ගුණේ කියලා. මෙන්න මේ తත්වය මත සුදුසු කාලයේදී හොඳින් කතාබහ කරලා ආදරයෙන් කතාබහ කරලා අවවාදේ කරන්න බැරි වුණොත් එයා ලොකු වෙලා දඩම්පර වෙලා අකීකරු වෙලා ඉන්න අවස්ථාවකදී ඔබ කොච්චර හොඳින් කතා කළත් එය සුභාසිත වචනයක් වෙන්නේ නැහැ කියන එක මතක තබා ගන්න. එක්තරා දැන්වීමක් තුළ මම දැක්කා වැරදි කරුවෙක් වෙලා නීතිය හමුවට යන දරුවෙක් අම්මට ලියුමක් ලියනවා. මේ දරුවා කියනවා මේ නීතිය හරිම අසාධාරණයි. මේ නීතිය සාධාරණ නම් මේ වෙලාව තුල මාත් සමගම මගේ අම්මත් මේ අවස්ථාව තුලදී සිටිය යුතුයි කියන එක ඒ දරුවා ලියනවා. ඇයි එහෙම කියන්නේ? අර සුදුසු කාලයේදී සුභාසිත වචනය පාවිච්චි කරපු නැති නිසා. මොකක් සඳහාද? ඒ දරුව වැරද්දක් කරනකොට ඒ වැරද්ද නිවැරදි කරන්න ඉදිරිපත් තුනේ නැහැ හරි කාලයේදී. එයා ලොකු වෙලා මහා දාමරිකෙක් බවට පත් වෙලා දැන් දඬුවම් විඳින තැනට දක්වාම ඇවිල්ලා තියෙනවා. සම්මත තාත්තට එයාගේ වැඩි හිටියන්න පුළුවන් වුණා නම් සුදුසු කාලයේදී සුභාසිත වචනය පාවිච්චි කරලා එයාව නිවැරදි කරන්න අද එයාට මේ වගේ ඉරණමක් අත් වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි දුටු තැන වරද පෙන්වා දීම කියන එක අපේ පැරණි සමාජය තුල තිබුණා. එය කොතනද කොතනක වුණත් එය සිද්ධ කළා. අපි අපේ කෙනා කියලා මගේ දරුවයි කියලා ඒ වරද ඒ වෙලාවේ පෙන්වා දෙන්නේ නැතුව සමහර වෙලාවට වෙනත් තැනකදී පෙන්වා දෙන්න ගියොත් කාලයක් ගිහිල්ලා පෙන්වා දෙන්න ගියොත් ඒක බොහෝම ආදරයෙන් කරුණාවෙන් කිව්වත් ඒක සුභාසිත වචනයක් වෙන්නේ නැහැ ඔබ හොඳින් කතා කරලා කිව්වේ කියන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැහැ. ඊළඟට මේ දේශනාව තුලදී තවත් කාරණාවක් පැහැදිලි කරනවා. සත්‍යාච භාසිතා හෝති. සත්‍යක්ම කියන්න අවශ්‍ය කරනවා. ඒකත් සුභාසිත වචනේ අංගයේ ස්වභාවයක්. අර අංග පහෙන් දෙවෙනි අංගය තමයි සත්‍යාච භාසිතා හෝති සත්‍ය දෙයක්ම කියන්නට ඕන බුරු ගොතලා යහපත පිණිස කියලා කිව්වොත් ඒක කිවීමක් බවට පත් වුණාට සුභාසිත වචනයක් බවට පත් වෙන්නේ නැහැ සුභාසිත වචනයක් බවට පත්වෙන්න නම් සත්‍ය දෙයක්ම විය යුතුයි. එයා තරහ වෙයි. එයා අමනාප වෙයි. මගෙත් එක්ක ආයෙ කතා කරන්න නැති වෙයි කියලා බොරු කියන එක නෙවෙයි කරන්නට ඕන. සමහරක් උදවිය හිතනවා යහපත සඳහානේ බොරුවක් කිව්වට කමක් නැහැ කියලා. එයාව හදාගන්නනේ බොරුවක් කිව්වට කමක් නැහැ කියලා. නෑ ඇත්තම තමයි සුභාසිත වචනය බවට පත් වෙන්නේ. එතකොට බොරුව සුභාසිත වචනයක් වෙන්නේ නෑ කවදාකවත්. ලෝකයේ සිද්ධ වෙන දේ සිදු නොවන දේවල් කියලා කවුරු හරි කෙනෙක් කනට මීපැණි වක් කරනවා වගේ හරි කියලා ඒ වචනය පාවිච්චි කරාට ඒක සුභාසිත වචනයක් වෙන්නේ නැහැ. දැන් බලන්න සමහර වෙලාවට දේශපාලන වේදිකාවන් තුල අපි ගැන බොහෝම කරුණාවෙන් කතා කරනවා වගේ පේනවා. ජනතාව කෙරෙහි හැමදේම මේ කරන්නේ කියලා පේනවා. හැබැයි එහෙම පෙරුණට ඒ වචනය ඇත්තක් නෙවෙයි. ඒ කාරණා ඇත්තක් නෙවේ. බොරුව ඇත්ත කරලා පෙන්නනවා. ඇත්ත බොරුව කියන දේ පේන්නේ නැති තරමට ඒ තුල ව්‍යාකූල ස්වභාවයක් තියෙනවා. දේශපාලන වේදිකාවන් විතරක් නෙවෙයි ඇතැම් වෙලාවට භික්ෂූන් වහන්සේලා පවා ධර්මදේශනා යැයි කියා ගන්නා දේශනාවන් තුලදී බොරුව බොහෝම සමීපව සමහර වෙලාවට ලෙන්ගතුව ඊටාම මිහිරි ලෙස සිද්ධ කරන වෙලාවල් තියෙනවා. එහෙත් පින්වත්නි මේ දේශනාවට අනුව බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒක සුභාසිත වචනයක් වෙන්නේ නැහැ. මොකක් නිසාද? ඒක සත්‍යක් නොවන නිසා. සත්‍යක්ම විය යුතුයි. සත්‍ය වහලා ව්‍යාජ දේවල් ඒ වගේම වැරදි දේවල් කියනවා නම් කවුරු හරි ඒක සුභාසිත වචනයක් නෙවෙයි. එය දුබ්භාසිතයක්. ඒ දුබ්භාසිතය ඒ වගේම දුබ්භාසිතයත් නුවණැත්තන් විසින් ගරහන දෙයක්. නුවණැත්තන් විසින් ගරහනවා. නුවණ නැති අය ඒක ස්මුදුනින් පිළිගන්නවා. අද සමාජය තුල වෙලා තියෙන්නේ මෙන්න මේකයි. මිනිසුන්ට නුවණ ලබා දීම සිද්ධ කරන්නේ නැහැ සාමාන්‍ය සමාජය තුල. විශේෂයෙන්ම ඔවුන්ගෙන් වාසි ලබා ගැනීමේ අපේක්ෂාව තියෙනවා නම් ඇත්ත తত্ত্বය පෙන්වන්න උත්සාහ කරන්නේ නැහැ. දැන් කවුරුවත් කියන්නේ නැහැ අපි බලයට ආවත් මේ ආර්ථිකය ගොඩ ගන්න බෑ කියලා. හැමෝම කියන්නේ මේ ආර්ථිකය ගොඩ ගන්න අපි ගොඩ ගන්නවා අපි ගොඩ ගන්නවා කියලා. ඒ වුණාට මේ తত্ত্বය තුල ඒ අය ඇත්ත කියන්නේ නැහැ කියලා කියන්නේ දැන් සමහරක් අපිට අතීත අත්දැකීම් තියෙනවනේ ආර්ථික වශයෙන් වැටෙන්නේ නෑ නෑ නෑ කියලා ආර්ථික විශ්ලේෂකයෝ සඳහන් කරා සමහර වෙලාවට එයාගේ වචන හරීම මිහිරි හරීම ලස්සනයි හැබැයි ඇත්තක් නෙවෙයි. බොරුව ඇත්ත කරලා පෙන්නුවේ. මේ රටේ ආර්ථික වශයෙන් මෙච්චර වැටෙන්න හේතු උනේ ඒ වැටෙන බව දැනනනත් මිනිසුන්ව ඇත්ත తත්වයට හුරු කරේ නැහැ. මේක කලක ඉඳලා මේ රට තුල සිද්ධ වෙච්ච දෙයක්. ඕනෑම දෙයක අඩු වැඩිකම් සිද්ධ වෙනවා. ඒ අවස්ථාව තුලදී ඇත්ත తত্ত্বය පෙන්වීම තුලින් තමයි එය පාලනය කරගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් සමහර වෙලාවට අම්මලා තාත්තලා තමන්ගේ දරුවන්ව අපි කියන්නේ සුද්ධ කරනවා කියලා. අනේ එහෙම නෑ එයා. එයා හරි හොඳයි. එයා කියන දේ අහනවා. හැබැයි gederin පිට එහෙම එයාව වර්ණනා කළාට ගෙදරට ආවට පස්සේ එයාගේ తත්වයේ තියෙන්නේ ඒ తත්වය නෙවෙයි. ඒතර බොරුව තමයි සමාජයේ තුල ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඒ නිසාම ඇතැම් වෙලාවට ඒ දරුවාට නිවැරදි වෙන්න හිතක් පහළ වෙන්නේ නැහැ. මොකද මගේ අම්මා තාත්තා මාව රකින්නවා කියන තැන ඉන්න නිසා. පෙර සමාජයේ පින්වත්නි ඊට වඩා වෙනස් වැරද්දක් කරපු සැනින් එය වැරදි කියලා පෙන්වනවා. ඒක වහන්න ගියේ නැහැ. ඒක වහලා එයාව ප්‍රශංසාවට ලක් කළේ නැහැ. හැබැයි වර්තමානයේ හැම නෙවෙයි. ඇතැම් වෙලාවට වැරද්ද එහෙම නැත්නම් බොරුව සමහරක් අය වහනවා. වහලා ඇත්ත වගේ කියනවා. ඒ නිසා සත්‍ය දෙයක්ම වෙන්න ඕනේ. සත්‍ය දෙයක්මයි කියන්න ඕනේ. බොරුවක් කියනවා නම් ඒක සුභාසිත වචනයක් නෙවෙයි. ඒක මොනතරම් මිහිරි ලෙස කිව්වත් සුභාසිත වචනයක් වෙන්නේ නෑ කියන එක මතක තබා ගන්න. ඊළඟට මේ දේශනාව තුලදී පැහැදිලි කරනවා සංහාච භාසිතා හෝති මොලොක් ලෙසද කියන්නේ වෙයි. දැන් ඇත්ත දේ මිහිරි ලෙස කියන්න පුළුවන්. මුදු මොලොක් විදියට කියන්න පුළුවන්කම තියෙන පුතේ ඔයා මේ වැරැද්ද කළා. මේක ආයෙ කරන්න එපා. එහෙම කියපුවාම ඒක සුභාසිත වචනයක්. ඒක සැරට කියපුවාම එහෙම නැත්නම් පරුස වචනෙන් කිව්වොත් එහෙම ඒකත් සුභාසිත වෙන්නේ නැහැ. එතකොට සුභාසිත වෙන්න නම් මොලොක් ලෙස කියන්නට ඕන. මෘදු මොලොක් කියලා වචන දෙකක් තියෙනවානේ. අහන කෙනාට අපහසුතාවයක් නැති වෙන්නට ඕන. දැන් ඔය සමහරක් දේවල් අපි අල්ලනකොට බොහොම සුවයක් දැනෙනවා. සිනිඳුවක් තියෙනවා. ඒකත් එක්ක ඒ ස්පර්ශය තුල අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. తాවකාලික වශයෙන් හෝ එතන සුවයක් තියෙන්නේ. අන්න ඒ වගේ තමයි වචනයක් අහනකොට ඒ වචනය තුල කෙනෙක් අපහසුතාවයටපත් වෙනවා ඒක දැටි වචනයක්. මෘදු වචනයක් නම් වැරැද්දක් වුණත් පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා බොහොම සියුම් විදියට. මට සිලුටු විදිහට මෘදු මොලොක් විදිහට මෘදු මොලොක් ස්වභාවය අපේ ජීවිතවල ඇති කරගත යුතුයි ඍජු ගුණය වගේම මෘදු ගුණය කියන එකත් ධර්මීය තුල පෙන්වා දීලා තියෙනවා. ඍජු වෙන්න ඕන, දැඩි වෙන්න ඕන අවස්ථාවන් තියෙනවා. ඒ වගේම මෘදු වෙන්න ඕන අවස්ථාත් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පවා මෘදු වෙච්ච අවස්ථාවන් තියෙනවා. නන්ද කුමාරයාත් පැවිදි කරගත්තට පස්සේ රාහුල කුමාරයයි නන්ද කුමාරයයි දෙන්නම පැවිදි කරගත්තට පස්සේ සුද්ධෝදන මහරජතුමා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කළා ස්වාමීනි මෙහෙම දරුවන්ව අකමැත්තෙන් මහාන කරන්න එපා කියලා. දෙමව්පියන්ගේ අවසරයක් නැතුව මහාන කරන්න එපා කියලා. ඒක දරා ගන්න අපහසුයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී කිව්වේ නෑ නෑ නෑ ඒ අයට සසර මිදෙන්නයි මං උදව් කළේ කියලා. එහෙම කතා කරේ නැහැ. එහෙම කතා කරන්න ගියේ නැහැ. උන්වහන්සේ එතෙන්දී මෘදු වුණා. තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පවා අනුදැන වදාලා දෙමව්පියන්ගෙන් අවසරයක් නැතුව දරුවෙක් පැවිදි කරන්න එපා කියලා. ඒ වෙලාව තුලදී පින්වත්නි තාත්තා දැඩි ලෙස තමයි ප්‍රකාශ කළේ. ඒ ප්‍රකාශය හැබැයි මෘදු ප්‍රකාශයක් බවට පත් වුණා. අනේ ස්වාමීනි දරුවෝ මේ විදිහට පැවිදි කරන්න එපා දෙමව්පියන්ගේ අවසරයක් නැතිව. බලන්න කොච්චර මෘදුයිද කියලා. අන්නේ මෘදු භාවයේ මත ඒක සත්‍යවාදී වචනය මෘදු වචනය ඒ වගේම සුදුසු කාලයේ කළපු කතාවක් එහෙනම් ඒක සුභාසිත වචනයක් බුදුරජාණන් වහන්සේත් ඒකට ප්‍රතිචාර දැක්වේ මෘදු ලෙස ඒ නිසා මෘදු ලෙස කියනවා නම් ඒ තුල මෘදු බව ප්‍රතිචාරයේ විදිහටත් ඉදිරිපත් වෙනවා වර්තමානයේ දරුවන්ට සැරවැර කරලා ගොඩනගන්න අපහසුයි. හැබැයි මෘදු මොලොක් විදිහට ගොඩනගන එකත් අපහසුයි. හැම වෙලාවෙම ඒ தത്വේටම යන්න බෑ. දෙමව්පිය සූක්ෂම වෙන්න ඕනේ. දරුවන් ගොඩනැගීමේදී විශේෂයෙන්ම වර්තමානයේ හැදෙන දරුවන් ඊටාම සූක්ෂම විදිහට නොමග යන්න ඉඩකඩ හැදිලා තියෙනවා. ඒ නිසා දෙමව්පියෝ ඊටත් වඩා සූක්ෂම වෙන්න ඕන දරුවන් එක්ක කටයුතු කරනකොට. ඒ අනුව මෙන්න මේ කියන කාරණාවන් උපකාර කරගන්න පුළුවන් වුණොත් දරුවන් සමග කටයුතු කරනකොට ඒක ඒ දරුවන්ගේ යහපත පිණිස ගොඩනගන්න උපකාරයක් බවට පත්වේවි. ඊළඟට මේ දේශනාව තුලදී සඳහන් කරනවා අත්ත සංහිතාච භාසිතා හෝති යහපත් කරුණින්ද කියන්නේ වේ යහපත් කරුණින් ඒ කියන්නේ කියන දේ ප්‍රයෝජනවත් වෙන්න ඕනේ ප්‍රයෝජනයක් නැති දේවල් කියලා වැඩක් නැහැ. හිස් වචන කියලා කියන්නේ අපි. හිස් වචන කියලා, කේලම් කියලා, පරුස වචන කියලා වැඩක් නැහැ. ප්‍රයෝජනවත් දෙයක් වෙන්න ඕන. කියන කෙනා දැනගන්න ඕනේ ඒක සුභාසිතයක් කරන්න නම් ඒ කිවීම තුළ යහපතක් කරන්න නම් එය ප්‍රයෝජනවත් දෙයක් කියන්නට ඕනේ. ඔහේ වල්පල් කියවල වැඩක් නැහැ. දැන් කතාවක් කරනකොට ඒ කතාව තුළ ප්‍රයෝජනවත් දෙයක් තියෙන්නට ඕන. ප්‍රයෝජනවත් දෙයක් වුණොත් තමයි ඒ සුභාසිතයක් බවට පත් වෙන්නේ. කොච්චර මිහිරි ලෙස කතා කළත් එයින් ගන්න දෙයක් නැත්තම් ඒ තුලින් ජීවිතවලට ලබන්න දෙයක් නැත්තම් ප්‍රයෝජනයක් නැත්තම් මේ කතාව අහලා ඒක සුභාසිතයක් වෙන්නේ නැහැ. දැන් ඇතැම් වෙලාවට පැය ගණන් කතා කරන අය ඉන්නවා ප්‍රයෝජනවත් දෙයක් කියන්නේ නැහැ. ඔහේ කියාගෙන යනවා. සමහර වෙලාවට ඒ කතාව තුළ කිසිම දෙයක් ගන්න දෙයක් නැති වෙනවා. ඉගෙන ගන්න දරුවෙකුට ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ඒ කතාව තුළ සිද්ධ වෙන්නේ නැහැ. දැන් බලන්න අතීතේ අපේ ආච්චිලා සීයලා කතන්දර කියනවා දරුවන්ට. දැන් අද වර්තමානයේ හිම වාසනාවක් දරුවන්ට නැහැ. ඔක්කොම අන්තර්ජාලයෙන් තමයි ඒ දරුවෝ එකතු කරගන්න බලන්නේ. හැබැයි අන්තර්ජාලයේ කතන්දර තියෙනවා. හැබැයි ළඟ තියාගෙන ආච්චියා වැඩිහිටියෝ ඒ විදිහට කතන්දර කියන එක තුළ තවත් බොහෝ දේවල් ලැබෙනවා. මොකද ඒ කතාව කියනකොට හඬ ඔස්සේ ඒ දරුවගේ ප්‍රතිචාර ඒ වැඩිහිටියන්ට බලා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබ ෆෝන් එකක් හරි ටැබ් එකක් හරි ලැප්ටොප් එකක් හරි ඉදිරියේ කතන්දරයක් අහනවා කියන්නේ ෆෝන් එකට දැනෙන්නෙත් නැහැ. ඒ වගේම ලැප්ටොප් එකට දැනෙන්නෙත් නැහැ. ටැබ් එකට දැනෙන්නෙත් නැහැ ඔබේ ඉරියව්. හැබැයි අචිල සියලා ඒවා කතා කරනකොට ඒ තුල දක්වන ප්‍රතිචාර ඉරියව් එක තමයි යම් යම් දේවල් ඉදිරිපත් කරන්නේ. ඒ කතන්දර කියාදීම කියන එක තුල අපේ ජීවිත පෞරුෂය ඇති කරන්න බොහෝ දේවල් උපකාර වුණා. බය දැනෙනකොට ඒ බය අපේ ඉරියව් තුලින් හඳුනාගත්තා. බය දේවල් කියනකොට ඒකට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක වැඩිහිටියෝ තේරුම් ගත්තා. වර්තමානයේ එහෙම නෑ. එහෙම අවස්ථා නෑ දරුවන්ට. ඒ නිසා සියල්ල අන්තර්ජාලයෙන් මේ උපකරණ ඔස්සේ ලබා ගන්නට යෑම නිසා ඒ දරුවන් કૃතිම වෙලා තියෙනවා. ස්වභාවික තත්වයක් නැහැ. કૃතිම තත්වයක් තියෙන්නේ. ඒ නිසා ඒ අයට මොනතරම් භයානක දේවල් කිව්වත් බය වෙන්නෙත් නැහැ. බය වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒ තුල වැරැද්දට ඉඩකඩ වළක්වනවා. වැරදි දේවල් සිද්ධ කරන්න තියෙන හිත් පාලනය කරනවා. ඒක එදා සමාජය තුල සිද්ධ වුණා. අද වර්තමානයේ එහෙම දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒක හේතුව තමයි අර විදියේ සමීප භාවයක් නැතිකම. අපි හිතමු දැන් එහෙම කරන්න බැහැ කියලා. හැබැයි ප්‍රයෝජනවත් දේවල් අහන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඔබ බලන්න ගොඩාක් දේවල් ඔබ අහනවනේ. සමහර වෙලාවට අහන දේවල් වලින් hina වෙලා සතුටු වෙලා ඒන් ලබන දෙයක් නැහැ. හිතේ රඳව ගන්න දෙයක් නැහැ. යහපත් දෙයක් පුරුද්දක් විදියට ජීවිතයට එකතු වෙන දේවල් නැහැ. එහෙම දේවල් සුභාසිත වෙන්නේ නැහැ. යහපත් කරුණකින් නැත්නම් යහපත් කරුණු වලින් යුක්ත දෙයක්ම තමයි සුභාසිත වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සවනා නුත්තරිය කියලා. අහන දේවල් අතර ශ්‍රේෂ්ඨතම වටිනාම ඇසීමක් තියෙනවා. ඒ ඇසීම තමයි බුදුබණ ඇසීම. බුදුබණ ශ්‍රවණය කිරීම. ඒ ඇසීම තුල පින්වත්නි යහපතක් අපට සිද්ධ වෙනවා. ලෞකික වශයෙන් උත් එය සිද්ධ වෙනවා. ඒ කොහොමද? බණ අහනකොට කෙනෙකුට යහපත් දේවල්මයි ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ. අර සත්‍ය දෙයක්මයි ශ්‍රවණය කරන්ට ලැබෙන්නේ. ඒ වගේම බණ තුල නැත්තම් ධර්මය තුල දැඩි දේවල් නැහැ. මෘදු දේවල් තියෙන. එතකොට ඒ තුල සුභාසිත වචනයක්මයි සිද්ධ වෙන්නේ. යහපත් දෙයක්මයි ලබන්න පුළුවන්. බනහල කාටවත් අයහපත් දේවල් ලැබෙන්නේ නැහැ. එහෙමනම් ඒක බනක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන කෙනාට ලැබෙන්නේ යහපත් දෙයක්මයි. ඒ යහපත් දේ ඒ කියන කාරණාව තුල තිබෙන්නට ඕන. ඒ තුල තමයි එය සුභාසිත වචනයක් බවට පත් බලන්න අපි සුභාසිත වචනය කියන එක හඳුනාගත්ත විදිහයි මේ දේශනාවට අනුව විග්‍රහ කරන විදිහයි. අපි හිතන්නේ සුභාසිත වචනේ කියලා කියන හොඳ වචන. හොඳ වචන කිව්වත් වැඩක් නැහැ. ඒ හොඳ වචනය තුල ගන්න දේවල් නැත්තම් ඒ කතාව තුල යහපත් දෙයක් ජීවිතයට එකතු කරගන්න බැරි නම් ඒ කතාව අහලා වැඩක් නැහැ. ඒ නිසා එවැනි අවස්ථාවන් වලදී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. එය සුභාසිත වචනයක්ද දුබ්භාසිත වචනයක්ද කියලා. ඇතැම් දේවල් තියෙනවා පැය ගණන් ඇහුවත් යහපත් දෙයක් ජීවිතයට ගන්න හැකියාවක් නැහැ. හැබැයි දැන් ඔබ මේ මේ වෙලාව තුල ඇයකට ආසන්න කාලයක් අහලා තියෙනවා. මේ අහලා තියෙන දේවල් තුලින් ඔබේ ජීවිතයට මොනතරම් ප්‍රයෝජනයක් ලැබෙනවද? නිකන් හිතන්න. ඔබේ දරුවාට ඔබ අවවාදේ කරනකොට ඔබට කල්පනා වෙනවා. ඔව්, හාමුදුරුවෝ කිව්ව මෙන්න මෙහෙම කාරණාවක්. මේ සූත්‍රයේ තිබිච්ච කාරණාවක්. කාලේනච භාසිතා හෝති. සුදුසු කාලයේදී මේක කියන්න ඕනේ. එතකොට තමයි ඒක යහපතක් වෙන්නේ. නැත්තම් අපිටම පෙරලා චෝදනා කරන්න පුළුවන් දරුවෝ වුණත් අම්මලා අපිට ඒ කාලයේදී වැරද්ද පෙන්වලා දුන්නේ නැහැ කියලා. දැන් පෙන්වලා දෙන්න ආවා කියලා වැඩක් නැහැ. එතකොට ඔබට මොනතරම් දේවල් මේ කාල පරාසය තුල අහලා ලබන්න පුළුවන්ද දැන් බලන්න සමහරක් අය ඇත්ත වහන් කරනවා ඇත්ත වහනවා ඇයි ඇත්ත වහලා ඇත්ත తত্ত্বය කියන්නේ නැතුව නිහඬව ඉන්නවා ඒක හොඳක් කියලා තමයි ගොඩක් අය දකින්නේ හැබැයි ඒක හොඳක් නෙවෙයි තමන් දැක්කනම් ඇත්තක් තමන් ඒ ඇත්ත ප්‍රකාශ කරන්න ඒක තමයි සුභාසිත වචනේ. සමහර වෙලාවට ඒ තුල ඔබ හිතුවට ඔබට අනර්ථයක් සිද්ධ වෙයි කියලා නෑ ඒ තුලම තමයි ඔබට යහපත සිද්ධ වෙන්නේ. මේ ලෝකේ හැමෝම මේ ඇත්ත කිව්වයි කියලා ඒිට පෙරලා ගරහන්න ඊට පෙරලා දඬුවම් කරන්න යන්නේ නැහැ. ඇත්තට කැමති අයත් ඉන්නවා. ඇත්තට කැමති අය ඒ ඇත්ත తত্ত্বය තුල බොහෝ ප්‍රශංසා කරන්න ඉදිරිපත් වෙනවා. ඒ නිසා මේ පැයකට ආසන්න කාලයක් තුල ඔබට මොනතරම් දේවල් මේ තුලින් ලැබුණාද කියන එක ඔබ දන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනෝ පින්වත්නි අවසාන වශයෙන් පස්වෙනි කාරණා විදිහට මෙත්ත චitteනච භාසිතා හෝති මෛත්‍රී සිතින්ම කියන්නේ වෙයි තව කෙනෙකුට ගරහන්න අපහාස කරන්න කොතරම් හොඳින් මිහිරි ලෙස කිව්වත් ඒක සත්‍යවාදී වචනයක් වෙන්නේ නැහැ. සුභාසිත වචනයක් වෙන්නේ නැහැ. සුභාසිතයක් වෙන්න නම් ඒ තුල මෛත්‍රී සහගත ස්වභාවයක් තියෙන්නට ඕන. වචනය පාවිච්චි කරනකොට ඒ වචනය තුල මෛත්‍රිය එකතු වෙලා මෛත්‍රී චිත්තයෙන්ම මෙත්සහගත සිතින්ම ප්‍රකාශ වෙන්නට ඕන. එහිට තමයි සුභාසිත වචනයක් බවට පත් වෙන්නේ. ඇතැම් වෙලාවට අපි ප්‍රකාශ කරනවා බොහොම මිහිරි ලෙස මෘදු ලෙස හැබැයි එයාට අපහාස කිරීම සඳහා වචන පාවිච්චි කරනවා. ඒ වගේම එයාට රිද්දීම සඳහා වචන පාවිච්චි කරනවා. බැනලවත් අරුස වචනයක් කියලාවත් සැර වචනයක් කියලාවත් නෙවෙයි සමහර වෙලාවට අදහස තියෙන්නෙම රිද්දීමමයි ඒ තුල යම් වචනයක් ප්‍රකාශ වෙනවා නම් ඒක සුභාසිත වචනයක් වෙන්නේ නැහැ ඒ දුබ්භාසිතයක් එතකොට සුභාසිතයක් වෙන්න නම් අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී සඳහන් කරනවා මෙත්ත චitteනච භාසිතා හෝති මෙත් සිතින්ම මේ දේ ගැන කියන්නට ඕන මෙත් සිත තුල තියෙන්නේ ඒ කෙනාව හෙලා දැකීමක් නෙවෙයි ඒ කෙනාට වැරැද්දක් සිද්ධ වුණා යම්කිසි අඩුපාඩුවක් නිසා වැරදි සිද්ධ වෙන්න පුළුවන්. එය නිවැරදි කිරීමේ අදහසින්මයි මෛත්‍රී සිතක් පහළ වෙන්නේ. වෙන මොකක්වත් නැහැ. ලාභ ප්‍රයෝජනයක්වත් ඒ තුල නැහැ. ඒ තුල තියෙන්නේ නිවැරදි කිරීමේ අදහස. ඔහුව හොඳ කෙනෙක් කරන්න ඕන කියන අදහසමයි. දැන් බුදුරජාන් වහන්සේ මේක සඳහන් කරනවා පාසු විහරණ සූත්‍රයේදී පාසු විහරණ සූත්‍රයේදී බුදුහාමුදුරුව සඳහන් කරන්නේ මෙත් සිතින් යුක්තව කායික මානසික වාචසික කියන පැවතුම් පවත්වන්න පුළුවන් ඒක තමයි අපට පාසු විහරණය බවට පත් හිතේ තරහක් ඇති කරගෙන කතා කළොත් ඒ අපහසුව Tamanට තියෙනවා. හිතේ තරහක් ඇති කරගෙන සිතුවිලි දැරුවොත් ඒ අපහසුව Tamanට තියෙනවා. සිතේ තරහක් ඇති කරගෙන ක්‍රියාවක් කළොත් ඒ අපහසුව Tamanට තියෙනවා. හැබැයි සිතේ මෛත්‍රිය ඇති කරගෙන ඒක කාටද කියලා අදාළ නැහැ. උදේ නැගිටපු වෙලාවේ ඉඳලා නිින්දට යනකම් ඔබ සිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න මම අද දවස තුල මෙත් සිතින් තමයි කටයුතු කරන්නේ. ඒක පුද්ගලයෙක් අදාළ වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔබේ තරහකාරයා ඉදිරියේ පවා එවිට ඔබට මෛත්‍රී සිත් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෛත්‍රී සිතින් වචන පාවිච්චි කරන්න. ඒක සුභාසිත වචනයක්. මෛත්‍රියේ සිතින් ඔබ වචනය පාවිච්චි කරොත් ඒ තුල ඔබට අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. ඒ වගේම මෛත්‍රී සිතින් ක්‍රියා කළොත් ඔබට ඒ තුල අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. මෛත්‍රී සිතින් ඔබ සිතුවිලි දරුවොත් ඒ අය ගැන මෛත්‍රී සිතින් සිතුවිලි දරුවොත් ලෝකවාසී සත්වයා කෙරෙහි සිතුවිලි මෛත්‍රී සිතුවිලි ඇති කරගත්තොත් ඔබට තියෙන අපහසුාවක් නෙවෙයි පහසුවක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වපු මේ සුභාසිත වචනය තුලත් වචනය අහන කෙනාට වගේම වචනය කියන කෙනාට නැත්තම් කියන කෙනාටත් අහන කෙනාටත් දෙන්නාටම සුවයක් සැනසීමක් ගෙනල්ලා දෙන ප්‍රතිපදාවක් තමයි මේ සුභාසිත වාචා නැත්නම් සුභාසිත වචනය භාවිත කිරීම ඒ තුල ඔබට මෙලව සුවසේ ජීවිත ගත කරන්න පුළුවන්කම තියෙනවා පරලොව සුවසේ ජීවිත ගත කරන්නත් එය උපකාර වෙනවා එය සත්‍යවාදී ජීවිතයකට මඟ කියනවා ඒ තුල පින්වත්නි අපේ ಗುಣධර්ම වර්ධනය වෙනවා වැඩි දියුණු වෙනවා එය ඔබට මෙලව ජීවිතය පරලොව ජීවිතය සැප පිණිස උපකාර වෙනවා ඒ තුලින් ඔබට මෙලව සුවය පිණිස පරලොව සුවය පිණිස මේ උතුම් දේශනාව උපකාර වේවා කියලා අපි අදත් මෙත්සිතින් යුක්තව ප්‍රාර්ථනා කරනවා. උතුම් දේශනාවක් ශ්‍රවණය කරලා ජනිත කරගත්තා වූ පුණ්‍ය ශක්තිය පළමුව දෙවියන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වේවා දිවයිසුරු වඩා වර්ධනය කරගෙන අප හැම කෙනෙකුටම ආශිර්වාද සිත ශාන්තිය සලසා දෙත්වා සිදු කරන්නා වූ යහපත් වූ කටයුතු සාර්ථක කරගන්නට දෙවියෝ ආශිර්වාද කරත්වා දෙවියෝ පැතු බෝධියකින් අමා මහ නිවනින් සැනසීම උදා කර ගනිත්වායි ප්‍රාර්ථනා කරමු මියගිය ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා ඔබ අප නමින් රට නමින් ජාතිය නමින් මිය පරලෝ යන්ට යෙදුන සියලු දෙනාටම මේ පින් උපකාර වේවා ඒ ඇත්තෝ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරමු සද්ධර්ම දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි හැම කෙනෙකුටමත් VFM කාර්ය මණ්ඩලේ සියලු දෙනාටමත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා ආයුරාෝග්‍ය ආදී සැප සම්පත් අභිවෘද්ධිමත් වේවා කායික සුවය ලැබේවා මානසික සුවය ලැබේවා මෙලොව සුවපත් වේවා පරලොව සුවපත් වේවා දෙලොව සුවපත්ව කෙලවර උතුම් අමා මහ නිවනින් සැනසීම උදා කරගන්ට මේ උතුම් පුණ්‍ය ශක්තිය දෙවියන්ටත් මියගිය ඥාතීන්ටත් ඔබ අප සෑම දිනාටම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක් රක්ඛන්තු තං සදා